සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා ඒමේ සික්ඛාපදං සමාදියාමි අදින්දානං වේරමණී සික්ඛාපදං සම්මාදියාමි ආයතනෝ වේරමණී සික්ඛාපදං සමාදියාමි සසාදා වේරමණී සික්ඛාපදං සම්මාදියාමි သောမေ පංචකමාදස්සනා නාගේන මනේ සික්ඛාපදං සමාදියාමි අපාදේන සම්පාදේත මයෙන්න සවදාමහන්න මේ ඇතුලේ බක්කෝක් මේ පංචස්කන්ධ ධර්මයන් වල ඒ සංකප්පංගයන් පිළිබඳ දසේක කරුණු විස්තර කරන දේශනා කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම නිවන් යාමට බලාපොරොත්තු වන අයසින් පංචස්කන්ධයන්ගේ යථාර්ථය අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතුයි. ඒ පංචස්කන්ධයේ නියම තත්ත්වය සමාධියේ හදවත තුළින්ම අවබෝධ කරගත්තේ නැති කෙනෙකුට නිවන් ලබන්නට බැහැ. ඒ නිසා ඒ ප්‍රාණයන් අවබෝධ කර ගැනීමට සෑම කෙනෙකුම උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒකේදී මෑත දේශරිය මට මතක හැටියට සංඥා ස්කන්ධය ගැන කතා කළා වේදනා ස්කන්ධය ගැන කතා කළා සංඥා නිරෝධය සංඥා නිරෝධය කතා කළා ඊට පස්සේ වේදනා ගැන කතා කළා ඊළඟට අපි අද කල්පනා කළා මේ වේදනාව වෙන තියෙනවා තව කොටසක් මේ හැද තේරුම් ගන්න තියෙන විශේෂයෙන් එදිනදා ජීවිතයට එකතු කරගත යුතු නිවන් යාම සඳහා ප්‍රයෝජනයක් බලන කරුණු කොයිසයක් අටහවස මනෝ පරිසර දහන. මේ පිළිබඳවයි අද අප කරුණේ දෙකතුන්ට බලාපොරොත්තු වන්නේ. බුදුදාන මහත්මිය දක්වා අදාළ තිබෙනවා. අටහවස මනෝ පරිසර වේදකම් බලනවා අවශ්‍යකක් වෙන සූත්‍රයේ පාඨයේ මහණෙනි මේ මනෝ පරිසර ධර්ම 18ක් තියෙනවා ඒක දසීසේ කියනකයි සාමාන්‍ය අර්ථය. මනෝ පරිසර කියන අදහස මනසේ හැසිරෙන ස්වභාවය. මනසේ ක්‍රියාත්මක වන ආකාරය. අනේ වෙන අක්ෂර තමයි මේකේ තියෙන්නේ. එතකොට බුදුජානන් වහන්සේ නවසෝතේ ඒ කරුණ අර්ථය සමනෝපරිචාලා වේ සම්බන්ධ වෙන කරුණ කියලා ඒක විස්තර කරනවා කියන්නේ සක්කුණා රූපං දස්වා සෝමනස්සද්ධානියං රූපං ගෝචරති දෝමනස්සද්ධානියං රූපං ගෝචරති ඉතප්පඨානියං රූපං ගෝචරති ඇසට රූපයක් වෙනාට පසු ඒ ඇසට පෙනෙන රූපය සොන්නස ඇතිවන ආකාරයෙන් මනසෙන් සිහිපත් කරන ක්‍රමයෙන් මෙනෙහි කරන සිතනවා. කියන්නේ සමාවේශිත සොන්නසක් ඇතිවන ආකාරයෙන් රූපය ගැන සිතිවිලි ඇති කරගන්නවා. ඒ වගේම දුන්නසක් ඇතිවන ආකාරයෙන් රූපය ගැන සිතිවිලි ඇති කරගන්නවා. උපේක්ෂාවක් නැදහත් භාවයක් ඇති වෙන ආකාරයෙන් ඉන්නත් දකින ලද රූපයේ පිළිබඳ සිතිවිලි කෙනෙකුට ඇති කර ගන්නට පුළුවන්. මේ විදිහට තමයි විශ්වකේන සබ්දාස්සප්පා කන්නේත සංඥාවක් වශයෙන් පස්ව සෝමනසස්ථානීය සබ්දං උපවිදෙති දුම්නසස්ථානීය සබ්දං උපවිදෙති උපේක්ෂානීය සබ්දං උපවිදෙති ඒ අසංගත ශබ්දයේ පිළිබඳව සම්නස සපටගෙන දෙන ආකාරයෙන් මෙහි කිරීමක් සිටින විස්තර ගැනීමක් කරන්නට පුළුවන් ඒ වගේම දුම්නස රසපත අමනාපය කරන ආකාරයෙන් මේ ශබ්දය ගැන සිටින දැක්ක කිරීමක් සිදු වෙනවා ඊට අමතරව මෙලහක් භාවයේදී ඒ ශබ්දයෙන් ඇති කර ගන්නත් පුළුවන්. ඒ අනිසාවෙන් මේ සිතා ගන්නට ඕනේ නාමයේ ගන්න සෝන සමුනාට පස්සෙ දිවට රස ගැවුනාට පස්සෙ කයට විවිධ ස්පර්ශ සමුනාට පස්සෙ ඒ වගේම මනසට විවිධ ධර්ම මොන දැස්මනාට පස්සෙ මේ ආකාරයෙන් සෝමනසෝ දුන්නසක් ඒ වගේම උපේක්ෂාව සැකලන ආකාරයට ඒ කර්මනෝ මෙලෙමින් විමසන නිසා නොවන නෙවෙයි සිතෙන් විමසන නිසා දකින්නට පුළුවන් ඒ විදිහට මනසේ පවිත්‍රාවය මනසේ හැසිරෙන ස්වરૂපයක් තියෙනවා. ඒතකොට මේකේ ඉන්ද්‍රියකට කොටස් තුනක් වෙනවා. සෝමනස්සක්ඛානියන් රූපණ උපේක්ෂිතේ දෝමනස්සක්ඛානියන් රූපණ උපේක්ෂිතේ උපේක්ෂානියන් රූපණ උපේක්ෂිතේ ඇහැට දෙන රූප පිළිබඳව වෙන කරුණු තුනක් ඒ වගේම කනට නාසයට දිවට ශරීරයට මනසට මේ ඉන්ද්‍රිය හයට ආකාරයෙන් තුන තුන වැඩි වුණාම පස්සේ 18ක් වෙනවා ඒක තමයි අස්භාවස් මනෝපාචාරා කියන්නේ මනෝපාචාර වර්ග 18ක් තිබෙනවා කියලා. එතන මේ මෙහෙට වේදනාව ගැන අපි කතා කරනකොට කියනවා සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ඛා කියලා වේදනාව පස් ආකාරයකින් දෙගන්නට පුළුවන් ගැටි. කායයට දැනෙන සුඛය ඒක සුඛේ වශයෙන් දක්වන්නේ සිතට දැනෙන සෝමන සතුට සෝමනස්සේ වශයෙන් දක්වන්නේ ඒ වගේම කායයට දැනෙන දුක දුක්ඛ වශයෙන් දක්වන්නේ සිතට දැනෙන දුක දෝමනස් වශයෙන් හඳුන්වන්නේ මනස කායක හෝ සිතට දැනෙන ශේක්ෂා වේදනා වීම ප්‍රවේදයන්නේ මේ විදිහට මේ වේදනාව පස් ආකාරයෙන් දක්වලා තිබෙනවා මේ වේදනාව පහින් මේ මනෝපරිචාර ධර්මයන් විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ අර කායයේ දැනෙන ස්වરૂපය නෙවෙයි. කියන්නේ කායයට දැනෙන සුඛය නෙවෙයි මෙතන කතා කරන්නේ ඒකෝමනස්සේ මානසික දැනෙන ස්වરૂපය. ඒ වගේම කායයට දැනෙන දුක දුකේ නෙවෙයි මෙතන කතා කරන්නේ සිතට දැනෙන දුක නෙවෙයි. එන්න එතකොට සුඛ දුක්ඛ කියන තුනේ අද අන්තර්ගතන කායික වශයෙන් දැනෙන කොටස නෙවෙයි මනසට දැනෙන සෝමනස්ස දෝමනස්ස සහ උපේක්ෂා කියන තත්යන් තමයි මෙතනදී විස්තර කරන්න ලබන්නේ. ඒක ඔබේ දේහ තේරුම් ගන්න උපකරණයි. එතකොට මේ කර්ම තේරුම් ගත යුතු වන්නේ අනිත්‍ය සාමිතානේ විශේෂයෙන්ම භාවනා කරන අයට මේ කර්ම සමබෝධ කර ගැනීම එකමත්ම ප්‍රයෝජනවත් වෙනවා ඒකාකට මේ සාමතර වෙදින්දා ජීවිතයේදී මේ ආකාර දෙලසුදාන්න තමාගේ චේතසවලට ඇතුළු වෙන්න තිබෙනුනේ චිත්ත නැදහස් කෙලෙස් වලින් විභාස්ස පිරිසිදු සබා ගැනීමට හැකියාවක් මේ අබද්ධම කර්ම අවබෝධ වීම තුළින් කෙනෙකුට ඇති කරවන්නට පුළුවන්කම තිබෙනවා. එන්න මේ නිසායි මේ කර්ම අවබෝධ කරගත යුතුමක් වන්නේ. එතකොට අපි මුඛ උදාහරණයක් වශයෙන් කතා කරොත් දැන් අපි දැනගන්න තියෙනවා රූපයක්. අපි හිතමු තමන් ආදරය කරන කෙනෙකුටෝ කෙනෙක් ගැන අපි උදාහරණයක් වශයෙන් ගමු. මොකද හැමෝටම මේවා තේරෙන නිසා. ඒ වෙන උදාහරණයක් ගන්න. එතකොට තමන් ආදරය කරන මේ කෙනෙකුටව කෙනසා මුලදී දකින්නකොට බොහොම හොඳට සම්මතක් පසුතක් කෙනෙකුගේ සිත් වල දැනෙනවා. එතකොට අපි හිතමු මේ තැනස්සා කොටනසිය වෙනත් අය සම්බන්ධ සම්බන්ධකම් පවත්වන බව තමයි පසුව දැනගන්න ලැබෙනවා. සමානගෙන මේ අලුත් ප්‍රෝජෙක්ට් ගැනීම සඳහා මෙලෙස සමා ඇසුරු කරන බව ඕසම සාක්ෂාත්කාරයෙන්ම හේතු කියන කරුණු සහිතවම හේතු සහිතවම ඔක්කොම යනවා. මෙන්න දැනුණාට පස්සේ මේක දැක්කා මේ තාත්තේ ඔහුට තේරුණාට පස්සේ අර කලින් සොම්නස ගෙන දුන්නු ඒ රූපයේ දකින විට ඔහුට ඇතිවන්නේ සොම්නසක් නෙවෙයි සමහර විට දුම්නසක් සමහර විට පටිගය සමහර ඔබ නැත්තම් වලදයක් පරිගැනීමක් වෙන අදහසක් ඇති වෙන දක්වනවා ඒ ඇහැට පෙනෙන ඒ කලින් දැකපු රූපයේ සොම්නසක් බලෙන් ඇති වුණේ ඔහු ඒ සොම්නස ගෙන දෙන ආකාරයෙන් ඒ රූපය ගැන නැවත නැවත මෙනෙහි කිරීම සිහිපත් කිරීම කරන නිසා. ඒ වගේම මේ රූපය තුළින් නැවත දෝමනක්ෂයක් ගැන දුන්නේ අර රූපයේ තුලින් සම්මතෝ දන්නට ගෙන දෙන නිසා නෙවෙයි. ඔහුගේ සිත තුළ පැවති සිතේ ස්වરૂපේ මත හිත ඒ රූපේ විචාරණය කොයිතරම් කරනවා කියන්නේ සිතින් නැවත නැවත මෙනෙහි කළ ආකාරය. ඒ ආකාරය මතයි ශ්‍රෝමණස්සේ හෝ දෝමනස්සේ දැනගවන්නේ. මේ ජනිත වන ප්‍රධානම ධර්ම කාරණා වන්නේ අනිත්‍ය වශයෙන් මෙන්න මේකයි. ඒ කියන්නේ අපිට ඇහැට තියෙන අරමුණ තුළින් කිසිම ආකාරයකින් ශ්‍රෝමණස්සයක්වත් දෝමනස්සයක්වත් ඇති කර දෙන්නේ නැහැ. ඇහැට පෙනෙන රූප තුනෙන් කොයිම ආකාරයකින් කායික දුකක් හෝ මානසික දුකක් ලැබෙන්නේ ඒක ඒකාන්ත වශයෙන්ම කායික දුකක් හෝ කායික සැපක් ලැබෙන්නේ ඒකාන්ත වශයෙන්ම ඒක මානසික දුකක් මානසික සැපක් තමයි ඇහැට පෙනෙන රූප තුනෙන් ලැබෙන්නේ ඒකේ කායික වශයෙන් ඒක කිසිම ආකාරයකින් දුකක් දුන්නසක් දුකක් හෝ සැපක් ලැබෙන්නේ නැහැ ඒ නිසා මෙතන මානේ මනෝපයිකාර ධර්මයන්ම පමණයි ක්‍රියාත්මක වන්නේ ඇහැට රූපයක් දැක්වාට පසු. එතකොට ඒ අවබෝධයෙන් සමන්ත පැහැදිලිවම ඇති වෙනවා නම් ඇහැට රූප පෙන්වන්න පස්සේ බොහෝ දෙනෙක් කල්පනා කරගෙන සිටියේ ඉස්සර ඒ අවබෝධය තියෙන ප්‍රථම කල්පනා කරගෙන හිටියේ ඒ සෝම් දකින්නට රූපේ තුලින් සමාජ චින්තනයෙන් සමාජ සතුටක් ගෙන දුන්නේ නැත්නම් දකින්නට රූපේ තුලින් නරකක් ගෙන දුන්න සංවසක සුඛ සමනාපයක් වෙන දෙයක් ගෙන දුන්නේ මේ ආදී වශයෙන් වැරදි මුලාවකට පත්වන සිටි මෙන්න මේ මුලාව පැහැදිලිවම අවබෝධ වෙනවා ඒ මුලාව අවබෝධ වීමට ප්‍රඥාව ඉතාමත් අවශ්‍යයි අවශ්‍යයි ඒ ප්‍රඥාව තුළින් සමාධිය මුලාව අවබෝධ කරවා දෙනවා මේ ඇහැට පෙනෙන රූප තුළ ඒ රූප අරමුණු තුළ කිසිම ආකාරයෙන් කෙනෙකුගේ සිත තුළ සොම්නසක් ගෙන දීමට හැකියාවක් ඒ රූප තුළ නැහැ. දුම්නසක් ගෙන දීමට හැකියාවක් ඒ රූප තුළ නැහැ. මේවා ඇති කරගන්නේ සමාගයේ සිටින් සමාමයි කියලා. එන්න මේ අවබෝධයේ හරියට ඇති වුණාට පස්සේ ඕනෑම රූපයක් දෙකක් ඒවා නරක එකක් ඒවා කවර රූපයක් හරි දකින්න අපිට ඉන්නට පුළුවන් චිත නිදහස සබන්න. සොම්නසෙන්නේ නැහැ, දොන්නසෙන්නේ නැහැ. අපි හිතමු කෙනෙක් මේ තාම වෛද්‍ය පුද්ගලයෙක් ඉන්නවා, තරහ පුද්ගලයෙක් ඉන්නවා. මෙයා දකිනකොට මෙයා සිහිපත් වන විට ආද ආද විශේෂයෙන්ම ඩංකාර මිනිසු ශාප කරන අවස්ථා තියෙනවා. මොකද හොඳක් වෙන්නට පහ වෙනවා තමයි කියනවා. ආදි වශයෙන් ශාප කරනවා. ඒක ඔහුගේ සුදබරගෙන සිටින මාත්‍ර සිටින ධර්ම සංස්කෘත සංස්කාර ධර්ම රාශිය. දැන් මේ පුද්ගලයාටම යෝනිසෝ මානසිකාරයේ වස්නෝලෙන් මෙදී කිරීමට හැකියාව ලැබෙන නැත්නම් කවවල කල්ලාන මිත්‍ර සම්පත්තිය තුලින් කර්ම කරනා දීම නිසා ඔහුට මේ අදහස වැරදි කියලා හිතලා ඔහු දැන් හතරටම මෛත්‍රී කරන්නට පටන් ගන්නවා. කලින් අර ඒ සතුටුකම් කරපු කෙනාට වෙන හදවතියන් ආදී වශයෙන් සාප කරපු ඒ සිතින් ඒ මුලින්ම ඔවුන්ට කියන්නට පුළුවන් ඔබට සිතන්නට පුළුවන් නම් ඔබ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා. එතකොට ඒක අදහස් කරන්නේ මොකක්ද? සමාජයේ සිත තුළ ක්‍රියාත්මක වන ක්‍රියාදාමයක් තමයි මේ කොටස් දෙකම. අර වෛරයක් මේ මෛත්‍රියක් කියන දෙකම. සමාජයේ සිත තුළ පවත්නා උදාහරණ දෙකක්. නැත්තම් කෙනෙකුගේ රූපයක් දැකලා අපි කලින් උදාහරණයක් ගමු. ඒ රූපය දැකලා කලින් ලක්ෂණයි හොඳයි හොඳයි කියලා තීරණය කරලා පසුව ඒකේ යම් යම් ආදීනයන් දැකීම තුළින් මේ පිළිබඳ දැකීමක් ඇති වුණාට පස්සේ ඒක නරක රූපයක් වශයෙන් තීරණය ගන්න. එතකොට මෙහිදී සමහර පැහැදිලිවම තේරෙනවා මේ හොඳ නරක කියන දෙකම සමාජයේ හිත තුළ ඇති වෙන චිත්ත සංස්කාර ධර්ම රාශියක ඇති වීම නැති වීම පමණයි. නැත්තම් බාහිර අරමුණු වල කිසිවක් නැහැ. අපි හිතමු ඉතාලම අපමිත්‍ර දෙයක් ඉතාලම කැත කෙනෙක් දැකලා පිළිකුලක් ඇති කරගන්නවා. නැත්නම් ශරීරයේ ඇතුලේ තියෙන පිළිකුල් කොටස් දැකලා පිළිකුල් පිළිකුල් කියලා එහෙම සිතපත් කරනවා. මතු පිට සම්මු වැටේ කියන දාත්තේ දැකලා ලක්ෂණයි ලක්ෂණයි කියලා සිතපත් කරනවා. දැන් මේ දෙකම නැතුව කෙනෙකුට ලක්ෂණයි කැතයි කියන දෙකම නැතුව ඒ රූපය දෙස බලන්න ඉන්නට පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී පැහැදිලිවම ධර්මකාරණා මොකක්ද සමාන්ගේ චිත්ත තුළ පවතින චිත්ත සංස්කාර ධර්මයක් පමණයි මේ ලක්ෂණයි ලක්ෂණයි කියන්නේ. බාහිර රූපයේ නෙමෙයි ඒක තියෙන්නේ. එතකොට කැතයි කැතයි කියලා හිතන එකක් සමාන්ගේ චිත්ත තුළ තියෙන චිත්ත සංස්කාර ධර්මයක් පමණයි. මේ ලක්ෂණ සැතැන් මේවා කියන්නේ දෙක දෙක වශයෙන් සිතනවා ද්වේෂාවයන් කියලා ද්වේෂිත කියලා කියනවා. මේ දෙක ද්වේෂාවයන් මේ සිතන මුදා ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ විදිහට මේ අක්ෂර සමනෝපරිකාණ ධර්මයන්ගේ ක්‍රියාකාරණය යථාපරිදි සමාජම අවබෝධ මේ සත්‍යස්ස වශයෙන් භාවනාවෙන් අත්දැකීමක් ලැබුවා. එතකොට ඒ ලැබෙන තැන යන්න පුළුවන් කරන්නේ. එතකොට මේ විදිහට සමාජයේ චින්තක ඇති වෙන චිත්ත සංස්කාර ධර්ම සිතේ ධර්ම රාශියක් ගලා යන හැර ඇහැට පෙනෙන රූප සම්බන්ධයෙන් වෙන කිසිම පරමාත්මය ධර්මතාවයක් සිදුවන්නේ නැහැ. නමුත් මිනිස්සු ලෝකේ සාමාන්‍ය සත්‍ය කල්පනා කරන්නේ මොකද්ද? ඇහැට රූපේ පෙනෙනාට පස්සේ මේ දකින්න ලද රූපය හොඳයි කියනවා නරකයි කියනවා ලක්ෂණයි කියනවා සත්‍යයි කියනවා ගැහණියක් කියනවා මොනවත් කරුණේ සමාධි කාර්ය වශයෙන් නිර්ණය කරනවා ඒ සංඥා ඇති වෙනවා ඒ වගේම ඒවා පිළිබඳ ද්වේෂය ඇති වෙනවා ලෝභය ඇති වෙනවා ආශාව ඇති වෙනවා විවිධාකාර ද්වේෂ ධර්ම ගන්න තියෙනවා සමහරට කරුණාව මෛත්‍රිය වෙන්නේ කුසල පාක්ෂික සිතේ ධර්ම පවා ඇති වෙනවා මේ සෑම දෙයක්ම සමාධියේ සිත තුළ ඇති යන නාම ධර්ම අනිත් ඒවා කියනවා කෙනෙකු දැකලා අපි මේ අදුසින්න දේවා දුකින්න දේවා දුකින්න දේවා කියලා හිතුවා. සත්‍යතාවක්ෂණේ සත්‍යය දැකලා අනේ මේ සත්‍ය අසෝ සත්‍ය වාසෝ සත්‍ය වාසෝ සත්‍ය වා කියලා මනසේසට ඇති කරගත්තා. නැත්නම් යම් දෙයක් රූපයක් දැකලා රාගයෙන් බයි කියලා ආශාවෙන් පිළිවන් පාරිතරලා ඒ පිළිබඳ සද්ද බල ආශාවක් අපේක්ෂාවක් ඇති කරගත්තා. නැත්නම් ඒ රූපේම දැකලා කලකිරීමක් ඇති කරගත්තා. නැත්නම් ඒ රූපේම දැකලා විකට සාපේක්ෂීමක් වෙන කවරදයක් කළා. මේ රූපේම දැකලා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ආදී වශයෙන් සිදුවනවා. ඒ රූපේම දැකලා මේ රූපයේ තියෙන අපි බාහිර වශයෙන් දැක්මාන මෙතන තියෙන මූල ධාතු හතරක් කරන පිටවන්නේ කියලා යථා භූත ඥාන දර්ශනයක් පිළිබඳින් යම් කිසි සංස්කාර ධර්මයක් කියලා ගත්තා. මේ කොයි කොයි ආකාරයෙන් සමාගයේ සිටතොල සිටින ජනක කරගත්තා. මේ ඔක්කොම අනුකිසියක් මේ සමාගයේ සිටතොල පහළ නැති ධර්ම පමණයි. මේ සිටින ධර්මයන් ස්වરૂපේ මොකද්ද? ඇති වෙනවා පවතිනාට දුමකට දෙනවා තියෙනවා. මේ ඇතුළේන පෞෂින නැති යන මේ චිත්ත සංස්කාර සිතිවිලි ධර්මවල කිසිම හරයක් නැහැ, සාරයක් නැහැ, අගයක් නැහැ, වටිනාකමක් නැහැ. ලෝක සත්‍යයට මේ චිත්ත සංස්කාර ධර්මවල තියෙන නිරර්ථක භාවය, නිශ්චල භාවය තේරුම් ගන්නට නැතිකම නිසා එවැනි තේරුම් ගැනීමට තමයි සුදුසු මට්ටමක ප්‍රඥාව දියුණු වෙන්නේ නිසා මේ අය ඔක්කොම දේවල් අමේනවා. ඒ අමේන නිසා උපාදාන කරනවා. උපාදාන කරනවා කියන්නේ සිතින් අල්ලනවා, කඩින් අල්ලනවා. මේ සිතින් අල්ලා ගැනීමත් ඒ අමේන මාදී නිරෝධ දැකීමත් නිසා මොකද වෙන්නේ? දිගින් දිගට ඒ දකින්න ඇහැට දැන රූපම් කියන උදාහරණයකට ඒ රූප පිළිබඳ ලෝභය තියෙන්නටත් පුළුවන්, දේශය තියෙන්නටත් පුළුවන්. ඒ ලෝභ දේශය තියෙනකොට මෝහය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ලෝභ දෝෂ මෝහ කියන ක්‍රියා අකුසල මූල ධර්මයන් ක්‍රියාත්මක වීම නිසාම ඒ තුළින් දැනෙන කායික වාචික මානසික සංස්කාර ධර්ම අකර්ම සංස්කාර ධර්ම දැනෙනවා. මේ කර්ම සංස්කාරයේ ඉරියාපාරයෙන් දැනෙනවා වගේම ඕකට අනිත් පැත්තවල අනිත්‍ය දුකයි අනාත්මයි ආදී වශයෙන් සිතන ඒ සංස්කාර ගමන දිග්දර්ශන නැද විප්‍රතිබිදෝ විවර්තලා මේ චිත්ත සංස්කාර ධර්ම සමාගයේ චිත්තයෙන් කරන්න ලක්වනවා. මේ විදිහට මේ සෑම එකක්ම සමාගයේ චිත්ත තුළ ඇති නැති යන නාම ධර්ම හැර වෙන මෙතන මොකක්වත් නැහැ නේද කියන පැහැදිලි පස්කස අවබෝධය. අමාත්‍යම පැහැදිලි වෙලෙසම ඇති වෙලා තිබෙනවා නම් මොන ලෝකයේ තිබෙන රූපයකද අමයක් තියෙන්නේ ලක්ෂණක් තියෙන්නේ කටක් තිබෙන්නේ වටිනාකමක් තිබෙන්නේ අපි ලෝකයේ නම් නම් දේවල් පිළිබඳ යම් යම් තියෙන දැන කටයුතු කරනවා ඒ කියන ඔක්කොම සිතිවිලි ධර්ම හැර අන්තිසම්මේ මේ සිතිවිලි ධර්ම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැති වුණාට පස්සේ නිවි යනවා නිරුද්ධ වෙනවා ඒ නිරුද්ධ වීගේ සිටින දෙස බැලුවොත් එහෙම කිසිම හරයක් නෑ, සාරයක් නෑ, අගයක් නෑ, සම්පූර්ණ පිස්සුදාන. මෙන්න මේ සත්‍යය හරියට දකින්නට පුළුවන්කම තියෙනවා නම් ඒ දර්ශනයේ ලැබූ බුද්ධයාගේ මේ ප්‍රඥා ආලෝකයේ තුන ඔහු දකින්නේ ලෝකයේ අන් අය දකින විලාසින්නේ ඔහුට ලෝකයේ දෙන්නේ අන්න ඇදගෙන දාසනේ. ඒක නිසා දැන් බුදුරජාණන් වහන්සේ ළඟට සංඝාරදී ලබාවයි කියන දර්ශන දිස්සාන කන්දම කරසින් ලබන්නේ නා හෝති සම්දෝ අපිනේ තුනසෝන් කියන බුදුහාමුදුරුවෝ විසින්නේ බව ප්‍රකාශ කරන සංඝාරදී ලබා කියන තොන්දේනා මය ළඟට ආවන් මේ දිස්සාන සංඝාරදී බබන්ගේ ඉතින් මෙලා දැකලා නා හෝති සංඝන් අපිනේ තුනසෝන් අපට මේ තුන සම්බන්ධයි තුන සම්බන්ධයෙන් කිසිම නැති තේමාක්යක්වත් ඇති වුණේ නැහැ. ඒක ආකාරයේ පරිදෙකින් තේරෙනවා පිටේ. ඒකවල මේ බාහිර ලෝකයේ ආරමුණු ඒ ආකාරයෙන් නිෂපරින් දකින්නට පුළුවන් නම් මනෝ පරිචාරණයේ ස්වરૂපේ ඥානපන්නේ මේ ආකාරයෙන් දැක්ම. කියලා දකින්නට පුළුවන් නම් ඒ අවබෝධය ඇති කෙනාට සෑහෙන කෙනෙකු රූප පස්සේ තුන් තිබෙන බුදු ආරම්භය තමයි. කියන්නේ ඇහැට පෙනෙන රූප වලට කියන රූපාරම්මන ඒවා හොඳ රූපාරම්මන තමයි ඇක්චුවලි. ඒක දැක්ක ඇහැ තියෙනවා රූප තියෙනවා ආලෝක ආදී වෙනස් හේතුන් තියෙනවා. ඒ දෙකීම නිසා ස්නාන පද්ධතියේ ක්‍රියාදාමය මේ මුසිපන්දි ක්‍රියාකාරීත්‍ය ආදී විවිධ හේතුන් නිසා දැකීම පිළිබඳ සිතිවිලි මාත්‍රයක් විඥාන මාත්‍රයක් ඇතිවෙනවා. පස්සේ ඇතිවෙච්ච විඥාන මාතේ නැති වෙන එක පොදු කෙනෙකුටත් ඒ විදිහට ඇති වෙනවා ප්‍රතිවේද දුන්නත් සහත්මත් කාටවත් ඇති ඒහා සම්බන්ධ වූ අර මනෝ පරිචාය ධර්මයන්ගේ ක්‍රියාදාමය එතනම කැපී යනවා නිසා නැවත නැවත ඇති වෙන්නේ නැහැ මුලින් ඇතිවන්නේ ආව නිරායස එතකොට එක සංහාර දිගන්නේ මේ 1000ක් වෙන ආවා එවැනි කෙනෙක්ගේ සිතට කිසිම බලපෑමක් ඇතිවන්නේ නැහැ මෙන්න මේ පක්ෂය සාමාන්‍ය කෙනෙකුට මොළමේ කියවට මේ හැදෙන එක ඇති කරගන්න පුළුවන් දෙයක් බැරි බව මා දන්නවා. කෙසේද කිසිනා ජීවිතයේදී මේ විදිහට මේ කරුණ හරියට අවබෝධයක් විසුව දැනගෙන සිටිනවා නම් අනේ මේ මොන රෝගයක් දැක්කම නාම ධර්මයක් සිටියේ ටිකක් ඇති වෙන තියෙන ඕකේ කියලා වගේ මොකක්ද ඇති වුණා කරතන නැතුණා කියලා හිතන්න පුළුවන්. ඒකෝනේ අර ඒව උපාදාන කරගෙන සංසාරේ දෙක්වත් සමන් එක සිදුවන්නේ නැහැ. මේවා මේ අට්ඨාංශ මනෝපරිචාර ධර්මයන් කියලා බුදුහාමුදුරුවෝ කියන චත්තපීත සත්පද අවීනිකම්පා කියලා. සත්‍යෝ සංසාරේ ගමන කරන ආකාර 36ක් තියෙන එක දසිතේ කියනවා. ඒ කියන්නේ තමයි නම් මේ ප්‍රායෝගික ඇසතියම මෙයාට කියන්නේ. එතකොට ඒ මේ සංසාර ගමන දිග්ගස්සන ආකාරය. අපි මේ සංසාර ගමන කොට කරන්නේ තමයි නිවන් යන්න නම් සංසාරයේ නිග්‍රහම මේ විදිහටයි කියලා ප්‍රඥා ආලෝකයෙන් දැකලා ඒ අඳුර ඒ විද්‍යාව දුන්නේ ප්‍රඥාව දුන්නේ. ඒකේ නැතුව නිකන් මේ පොඩ්ඩක් භාවනා කළා වූ ඔක්කොම කරන්න පුළුවන් දේවල් නේ. සම්මා දිට්ඨිය තමයි සිතතල දිනෙන්න ඕන, පඤ්ඤාවේ දිනෙන්න ඕන, පඤ්ඤා බලේ දිනෙන්න ඕන, ධම්මයේ සම්බුද්ධංගේ දිනෙන්න ඕන, ප්‍රඥාව අනිවාර්යයෙන්ම දිනුනේ දෙතමයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පඤ්ඤාවන්තරයන් ධම්මෝ නයං ධම්මෝ දුප්පඤ්ඤස්සේ මගේ මේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්තයන්ම විනා මෝඩයන්ට දේව කියන එකයි ඒකත් එතකොට මේ ප්‍රඥාව නෝනමින් යාමෙන්මයි ප්‍රඥාව මේ පොඩිමයි අපිට මේ ලෝකේ යථාර්ථයේ යථාපරිදි විනිවිද දකින්නට පුළුවන්කම් කියලා කියනවා බාහිර විෂයන් පිළිබඳ පස්චාත් උපාදිතිය ඉහළම තත්යේ උපගත සමාන දැනුවත් ඕවා ලබන්නට බැහැ දැනුවා කියන ලද ආකාරයෙන් නිවිද දෙකින් ලබන්නට ඒ බාහිර විශ්වාසය පිළිබඳ ප්‍රඥාව වෙන දෙයක් මේ ප්‍රඥාව තමයි. එතකොට අර හැදෙන රූප සම්බන්ධයෙන් ඒ ආකාරයේ සිටින ඇතිවන්නේ මොකද කියලා තේරුම් ගන්නට පසු සමාන්ද පුළුවන් ඕනෑම රූපයක් දැක මොනම එකක් පන්නතු බලන්න. කිසිම හිතේ තියෙනවා. හිතේ ගැටීමක් නැහැ, හිතේ බැඳීමක් නැහැ, හිතේ ඇලීමක් නැහැ. හිතේ සලසිතේ ගැනීමක් නැහැ. ඉතින් රූප කැස්ටක රූපේ නෝය පාඩිය කියන සාමාන්‍ය දෙයක් කැස්ටක රූපේ පාඩිය කියන. ඒ මොන ප්‍රතිචින් ප්‍රශ්නයි. මේ අහලා තියෙනවා බොහෝ විට මේ භාවනාවෙන් ඉහළ ඉහළ මාර්ගඵල දිනු ලැබපු අය බුද්ධ ජීවිත ගත කරන්නට බෑ. එනේ ඔය හාමුදුරුවෝ පවා ප්‍රසිද්ධ පස්චාත්පාද පවා කියන හාමුදුරුවෝ දිනන කර්තවලට එහෙම විදර්ශනා භාවනාවෙන් දේවල් දිනය කරන්නට පාඩක ජීවිතේ ගෙනියන්නට බෑ. දැන් මේ කරුණම මෙයන්ට කරුණා දෙයටම පැහැදිලි වෙනවා. කොච්චර පහසෙන් ජීවිත වශයෙන් හරි කොයි දෛනික වශයෙන් හරි සමාජයේ සිට පවත්වාගෙන යන්නට පුළුවන් කියන කාරණාව තියෙනවා. ඒකම ගැදීමක් කියන්නේ ඔය දේවල් සිද්ධ වෙනවා. ඉතින් අල්ලන්න යන්නේ අපාදානය කරන්නේ. ඉතින් මේකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා කලින් කරපුවාම මේ දහස් මානසික කිසිම බාහිර මානසික සහල් මානසික නිසා පිළිසඳ සුපුරුදුක ජීවිතේ ගත කරන්න පුළුවන් ශක්තිය ලැබෙනවා මේ අත්හාස මනෝපචාර ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ යථා පරිදි සමාසම අවබෝධ කරගන්නට පුළුවන්. ඉතින් මේ අසීමේක ලිමිටින් ඒක අවබෝධ කරගන්නට පුළුවන් දෙයක් කාරණාව තමයි අපහසු. අපි මේ හදවතින් මේ ධර්මයේ කියන මේ ඇටේ හදවතින් එක දකින්නට පුළුවන් නම් අපි කියන්නේ මොකක්ද කියලා දකින්න. ඉතින් මේකේ දකින්නට බැරි අය. මොනවා කන්නේ නම් මේ ධර්මය අහන්නේ. ඒ හදවතට දෙන්නේ නැත්නම් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ වෙන්නේ නැත්නම් ධර්ම කරුණ කොච්චර හුවත් ධර්ම දේශනා කොච්චර හුවත් ඒකෙන් ඇත්තලා. ධර්ම දේශනා 500ක් අහනකට වඩා සුදුසෙන් හොඳයි. එක ධර්මයක් හරි අහලා තමන්ට අවබෝධයක් ඇති වෙනවා නම් ඒ අවබෝධය නැතින ආකාරයෙන් ධර්මයේ කියන්නේ කියලා. ඒකෙන් තමයි තමන්ට ප්‍රයෝජනවත් වන ප්‍රයෝජනවත් වෙන්නේ. නැත්නම් ඔය දෙකේ කටපාඩම් කරන දෙකක වාග්විශ්වයන් නිසා තේරපස්සේ කියනවා. නිවන් ලබන්නට පුළුවන්කම තිබෙනවා. ඒ ඇයිද නිවන් ලැබීමට බාධකම් වෙලා තියෙන එක. එතකොට ඒක නිසා මේ අසහන සමනෝ පරිකාර ධර්මයන් තේරුම් ගන්න ඕන. මේ තේරුම් අරගෙන එදිනදා ජීවිතයේදී ඇහැට රූප පේනකොටම මේක ප්‍රයත්න කරන්න දකින්නවා දකින්නවා දකින්නවා කියලා මම කරන්න පුළුවන්. පේනවා පේනවා පේනවා කියලා නැත්තම් මේක කරන්න. හොඳ ලක්ෂණන් මේ දීපාය උපනිෂදයේ පහේ කවුරුත්කට ඕකේලා දෙනනේ අපි ඔය ගේම ක්‍රියාත්මක කළා. ලක්ෂණ රූපයක් ගැන දැක විශේෂම කාන්තාවක් උපකරණයක් පාවිච්චි කරලා දකින්නවා දකින්නවා දකින්නවා දකින්නවා කියලා මේක කරේ. ඒ පිළිබඳ රාගය තියෙනවා නැහැ, ඇලින්නේ දෙන්නේ නැහැ, ආශාවෙන් දෙන්නේ නැහැ, ලබා ගන්න තෝනේ, බඳින්න තෝනේ, ඕවෙන්නේ නැහැ, මොකක්වත් නැහැ. අර දැක්කලෝනේ දැක්ක දැක්ක දැක්ක දකින්නවා දකින්නවා දකින්නවා කියලා අන්තිම මේක ඉස්සර ඒ ඒ රූපේ පාසලා ගියා මමත් යන්නේ පැත්තට පාසලා ඉස්සර එතකොට මේක මොකක්ද මොනම දෙයක් ගැට ගැසීමක් මනුෂ්‍යයගේ මනසේ රූපයි ගැට ගැසීමක් මේ මනසයි රූපයි ගැටගැසීම තියෙන තාක්කල් සංසාරයේ දෙක විඥාන දෙක කියනවා. අන්තෝකට බහිදතා කියලා තියෙන ඇතුළත ගැටගැහෙනවා පිටින් ගැටගැහෙනවා කියලා. බුදුදහම මහ සෙමනා හොඳපාවත දාතාව වන්දෝජන බයිදට ඇතුළෙන් ගැලපෙනවා පිටනම් ගැලපෙනවා ඇතුළෙන් තමන්ගේ ඇහැරගෙන ඇහැ සම්බන්ධයෙන් ගැලපෙන්න කියනවා මගේ එන්නේ නැහැ මගේ නැත්නම් මේ ඇහැට මගේ ඇස්තීම හොඳේ කියලා මානෙන් වාගිය නැත්නම් මේ ඇහැ ලක්ෂණයි කියලා ලක්ෂණයි කියලා කියන කතාව මම කරතියි අර සුභාසින මහරහතන් වහන්සේගේ අදහිපස්සේ නිගමන දෙන්නේ ඒ වගේම මේ මොකක් කහගෙන ඒ විදිහට ගැටගැසෙන කියන ඇතුළේ. ඒ වගේම බාහිර ඇහැට තියෙන රූප වලට ගැටගැසෙනවා. මේ අනුසෝ ගැට බාහිරට ඇතුළේ ගැටගැසෙන එක බැඳගෙන ගැටගැසෙන එක තිබෙන තාක්කල් සංසාරේ ගැටගැසෙනවා. ඉතින් සංසාරේ ගැටෙන්න සංගෝෂණයක් ඇතිලා නිවනට යන්නට ඔහුට හෝ ඇයට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ තත්ත්වයන් ඉවර තාක්කල්. එමුණා මේ අය මේ ධර්මය අහනවා නම් අනිත් අයට වඩා ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් තියෙන පුද්ගලයෙක් බවට ටිකින් ටික වැඩි වෙන. තමන්ටම තේරෙනවා දිනුවක් ඇති වෙන බව. එහෙම නැතුව එදා කොටසක් එහෙම නම් අද සිදුනේ. මේ ධර්මයේ සීමෙන් මේවා තේරෙන්නේ කිසිම පලාතනයක් ප්‍රයෝජනයක් නැහැ. සමන්ගේ සිත කරන සමන්තම තේරෙන්නේ නැහැ කලින්ට වඩා අනන්ගේ සිත දැන් පිළිසදෙන. කලින්ට වගේ මද්දාමගේ සිත දිනන. කලින්ට වඩා ආධ්‍යාත්මික දිනුවක් තියෙනවා. කලින් මේ දැක හැට දැකපු රූප දැක දැක ආසාවෙන් බැලුන තරහෙන් ගැටුණා. දැන් මට ඒව නැති කරගන්න හැදුණා නැත්නම් අඩු කරගන්නවා කියනවා කියලා ආදී වශයෙන් මේ ධර්මයේ තියෙන සාන්දිටික ගුණය මේකට අත්දකින්න පුළුවන්කම තිබෙනවා. ඕන. සාන්දිටික වෙන ඒ කියන්නේ මේ ජීවිතේට මාර්ගකින්නට පුළුවන් කියන එකයි. වෙනත් ජීවිතේ නෙමෙයි. ඒ නිසා මේ ධර්මයේ සාන්දිටික ගුණයක් තියෙනවා. සාන්දිටික ගුණේ සමාජ අධ්‍යයනයට පුළුවන් ශක්තිය දෙනවා. එම නිසා මේ ඇහැට රූපයක් දකිනකොට පාඩ රූපයක් හරි තමයි. හොඳ දෙයක් හරි නරකයක් හරි හතුරුක් හරි මිත්‍රෙක් හරි. කවදාවත් හරි දිනකුල්ලාගේ දර්ශනාවේ මොකක් වුණත්. දකිනවා දකිනවා දකිනවා දකිනවා කියලා මෙනෙහි කරන්න මෙනෙහි කරාට පස්සේ ඒ පිළිබඳ එන සිතිවිලි ධර්ම අනවශ්‍ය ආකාරයේ සිතිවිලි ධර්ම ඔක්කොම කපා හරින්නට පුළුවන් ඒක කප කප හැදීම නිසාම සංස්කාර ගණනීය වීම සම්පූර්ණයෙන් මෙතන නතර වෙනවා ඒ නිසාම එම රූපතරින් තමයි සංසාරේ පුරා ඇදගෙන ඇදගෙන ඇදගෙන ආවම ඒ සංසාරේ පුරා ඇදගෙන යන ඇදීම නතර කරන්නට පුළුවන් සත්‍යය වෙනවා මෙන්න මේ ආකාරයෙන් තමයි මේ මනෝපරිචාර ධර්මයන් හරියට අවබෝධ කිරීම තුළින් කෙනෙකුට ප්‍රතිඵලයක් ගන්න හැකියාවක්. මේ හිතන්න දෙපා මේ කර්ම කිසිම ප්‍රතිපදකින් කියවල දැනගන්නට පුළුවන් දෙදෙන කාරණාවක් කියන. කිසිම කෙනෙක් කියන්නේ නැහැ කිසිම අපතේ නිවිලක් නැහැ. ඒ නිසා සමාජයේ ප්‍රායෝගික වශයෙන් මේවා සමන අත්දකින්නට පොදු කොහොමනේ ඒක. එහෙම නැතුව මේ පොත්පත් වලින් දේවල් කවදාවත් මේවා ඉගෙන ගන්න බැහැ. පොත්පත් වලින් මේ කරුණු ඇත්තේ නැහැ. ඒක නිසා ඒ විදිහට ඇහැට පෙනෙන රූප සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නට ඕන. ඒ ඇහැට පෙනෙන රූප තුළ එතකොට සොම්නස වෙන දුන්නක් දුන්න අපිට නසතක් ගෙන දෙනවා, අමනාපයක් ගෙන දෙනවා, ඊර්ෂ්‍යාවක්, කෝපයක්, වෛරයක් වෙනකක් දෙනවා. ඒක වෙනම මෙහෙ ගන්න. දකිනවා, දකිනවා, දකිනවා එහෙම එහෙම ඒ ආදි වශයෙන්. දැන් කනට වෙන ශබ්දත් ඒ වගේම. කනට වෙන ශබ්දේ සෝතේන ශබ්දන්තුස්සා. කනට ශබ්දයක් පසනාවක් පස්සේ සෝමනසත්තාන සම්බ්දං මොකෙදේ සෝමනස ගෙන දෙන ආකාරය සම්දේ පිළිබඳව මෙනෙහි කිරීම මානසිකාර පැවැත්මේ සිටිවිලිය තුන සිටින උපවිචාර ඇතිවෙනවා. දෝමනසත්තානිය සම්බ්දං කොයිටේ සම්දේ පිළිබඳ දෝමනස ගෙන දෙන ආකාරයෙන් සිටිවිලි ගැනීමක් සිටිනවා. උපේක්ෂාණිය සම්බන්ධ කොයිටදී ඒ සබ්දේ පිළිබඳ උපේක්ෂාව මැදහත් භාවයෙන් කියන ආකාරයෙන් පිළිබඳ දාමයන් බලාගෙන ඒකෝර මේක පැහැදිලිව Taman තේරුම් ගන්නට ඕන කිසිම සබ්දයක් තුළින් Tamanට කායට දුකක් හෝ කායට සතුටක් ලබා දෙන්න බැහැ. සෑම සබ්දයක් තුළින්ම මානසික වශයෙන් දුකක් හෝ මානසික වශයෙන් සැපක් නැත්නම් මානසික වශයෙන් තියෙන බඳාම් භාවයක ලබා දෙනවා. අර හැදෙන රූප වගේලා දැන් මේකට සම්බන්ධ අනිතෙන් දැන් මේකට අදාළ කරුණු කියනවා. නාසයේ දැනෙන ගඳ සුවඳ. මේ ගඳ සුවඳ ආවට පස්සේ නාසයේ ගඳ සුවඳ වෙනවාට පස්සේ නාසක ගඳක් නම් කෙනෙක් ජීවිතේට දුකක් ඇතිවෙනවා නරක දත් එකක් අපේ ඒකක් නම් ගැනීමක් කියලා මේ ඇදීම හෝ ගැටීම දෙකම අර බඳ සමදේ නෙවෙයි තිබෙන සමාන චේතකෝස් එතකොට මේ නාමයෙන් දැනෙන බඳ සමද තුළම කායික වශයෙන් දුකක් හෝ සංකටක් ලබා දෙන්නේ නැහැ ඊළඟට දිවට දැනෙන රස ඒක අසගෑවුනාට පස්සේ බොහෝ දෙනෙක් කල්පනා කරන දෙවියන් රස ගන්නාට පස්සේ කායික වශයෙන් දුකක් හෝ සැපක් ලැබෙනවා. හැබැයි කායික කායතෝ නිවිස් අධික දෙයක් වෙන ගියාම ඒක දිවට දැනෙනවා. දුකක් නෙවෙයි ඒක කය දෙන එකක් ඒ කාය පොට්ටබ්බ නිසා රූපනිකය කියන එක රසේ නිසා කියන එකක් නෙවෙයි ඒ නිසා දිවට රසක් ගෑවනාන් පස්සේ අපි මේ සාමලා චිත්ත රස දෙයක් සංඝහර ආයෙම චිත්ත රස කන්න දෙන්නේ කියලා හඳුන්වනකොට පරිවිද වෙන දේවල් අන්න හරිනම් ප්‍රිය ඒගොල්ලන්ට චිත්ත රස හොඳ දෙයක් සමහර අය ඉන්නවා සීලකට සීමා ප්‍රියයි. දැන් මම කියන්නේ සීල රසාවක්. එතකොට ඒ සීල රස කැනදී. එතකොට සීල රස ඉස්සරහට කියන දෙක එනකොට සීල රස දැකීමත් ඉස්සර රස ගැටීමක් ඇති කර දුන්නා. සමස් කෙනෙකුට ඒ ඉස්සර රසයට ප්‍රිය භාවයක් සහ සීල රසයට අප්‍රිය නැත්නම් අකමැති ස්වභාවයක් දැනට දෙන්නේ ඒ රසය තුළින් සමාගයේ සිට තුළ ධර්මතා ඇති වෙච්ච නිසා නෙවෙයි, ඔහු මේ සිතේ තුළ තියෙන ක්‍රියාදාමය නිසා ඒ ධර්මතාව නැතිවෙන්නේ. ඒක නිසා එතන ඒ මුල දෙන රස තුළින් ඇති වෙන වේදනාවල කායික වශයෙන් නෙවෙයි ඇතිවන්නේ. මානසික වශයෙන් දුකක් ඇති වෙන්නේ නැහැ, සතුටක් ඇති වෙන්නේ නැහැ කායික වශයෙන්. ජීවිත දෙවන රස තුළින්. ඒක දෙලෙන්නේ මානසික වශයෙන් ඇති වෙන දුකක් හෝ සතුටක් පමණයි. දුක දුක දුක නැත්නම් කොහොමද නැත්නම් කයට දැනෙන දේවල්. මේකේ විශේෂත්වයක් තියෙනවා කයට දැනෙන දේවල් අදිනවා මේ කයට දුකක් ලැබෙන දෙයක් වගේ නිවිස් දෙයක් නැන් දෙයක් කියනවා නැත්නම් දලබේ කෙනෙක් කියනවා නැත්නම් මොබිලේ කෙනෙක් සාර්ථක කෙනෙක් දාස්ස කළා මොනවා හරි නින්දර වගේ දෙයක් හොඳට කියනවා එතකොට මේක බොදු උනාය පතේ බොදු උනාය රහස් උනාය කියලා ඔතන ප්‍රවේදයක් හිතන්නේ නැහැ ගැහැවිච්ච ගමන් දුක්ඛ දුකක් ගැන මේ ස්පර්ශයක් ආවම කායික වශයෙන් දුකක් ලැබෙනවා ඒක දෝමනස්යක් නෙවෙයි. මේ කායික වශයෙන් දැන් අපිම රෝගයක් හැදුණා නැත්නම් මොකක් හරි එකක් කායික වශයෙන් මේ ශාල දුකක් ඇතිවෙනවා මේ දුක බුදුපතේම මහා රෝණයම කෙනෙකුට දාන්න සිදුවන දෙයක්. නමුත් ඒ අය මානසික වශයෙන් දුකක් ඇතිවෙනවා. දැන් අපි මේ කතා කරන්නේ මනෝපරිචාර ධර්ම ගැන මුලින්ම මම ප්‍රකාශ කළා. මේකේ අදහස් ගන්න කායික වශයෙන් ඇති වෙන සුඛ දුක්ඛ සත්‍යන්නේ මානසික වශයෙන් ඇති වෙන සෝමනස්ස දෝමනස්ස සත්‍යන්නේ කියලා. එනිසා කායද දෙන දේවල් වලින් කායත දුකක් දැනෙන්නට පුළුවන් කායත සැපක් දෙන දේවල් දැනෙන්නට පුළුවන් මේ සැප දුක බොහෝ විට කායික වශයෙන් දැනෙන්නේ හිත තුළින් අල්ලා ගන්න අල්ලා ගැනීම නමයි දැන් මම නැත්තම් උදාහරණයක් කියන්න මට තරුණ කාලේ ගිහි කාලේ කිව්වා. බස්සිකේ ගියා. එතකොට බස්සිකේ යනකොට ළඟම කෙනෙක් කාන්තාවක් ලස්සන කාන්තාවක් හිටගත්තා. ඉතින් මෙයා මගේ ඇඟට ගෑවුණා. ඒකට මට සංසතාවක් වුණා. මම උතන ඇද්දකට ගෑවුන මම ඒවත් නෙමෙයි කරනවා සමහර වෙලාවට එදාන මම කන්නක් දැම්මා. ඊට පස්සේ ටිකක් වෙලා බලලා මම ඇහැරලා දැම්මා කවුද එන්නේ කියලා. බලනකොට මොන්නේ හේතු වෙන්නේ. අර දැන් ඇහැරලා තියෙනවා මොන්නේ දැනට හේතුල ඒත් මගේ හිතටම තියෙනවා දැන් අර මේ ගෑනියක් ඉන්නේ කියන ඒ නිසා සබ වේදනාවක් වෙනවා. මේ කතාව මාත් ඒ දන්නවා. කායික ස්පර්ශ තුළින් ඇතිවෙන සුඛ වේදනාවන් හෝ දුක් වේදනාවන් පවා මනෝ පරිචාර ධර්මයන් මතයි ක්‍රියාත්මක වන්නේ. කායික වශයෙන් දැනෙන දුක සතුට කියන දෙක පවා සිදුවන්නේ හිතේ තියෙන මනෝ පරිචාර ධර්මයේ ක්‍රියාත්මක වීම තුළ. ඊළඟ මේක පිළිලා නීතිදී මුලින්ම මේක ගත කරනාට ගන්න දැක ගන්නට පුළුවන්. කායික ස්පර්ශ තුනේ සතුටක් ලැබලා ඉඳලා ඒ සතුට යම් ආකාරයකින් කියනවා. සත්‍යමත් වීමක් හරි මොකක් හරි වුණාට පස්සේ ඒ කායික ස්පර්ශයේ සතුටක් ගැන දෙන දෙයක් නොවන බවට පත් වෙනවා. එකම සුබ කාලයකදී ඒ වෙලෙම ඒකෙන්ම තේරුම් ගන්නට ඕන මොකද්ද මෙතන මේ මනෝපරිචාර ධර්මයන්ගේ ක්‍රියාදාමයෙන් නැත්නම් කායික ස්පර්ශ වල මොන අගින්නිමද තියෙන්නේ මේක මේ ඕලාරික වශයෙන් තම සම්මු වශයෙන් කියන කතාවක් මේක සිවුන ධර්ම පාණාමන්නේයට කියවට සිසුසෙන් තේරුම් ගන්නට බැහැ ඒ සිවුන ධර්ම පාණාව කියන්නේ ඒ නිසා බලක් වන්නේ ඒ ඇත්ත වශයෙන්ම ගණිතවල ඔක්කොම මනෝකායික ධර්මයන් තුළින් මේ කායික සුඛ දුක්ඛ කායයන් බොහෝ විට ගණනය වෙනවා මනසට දැනෙන සෑම දෙයක්ම සෝමනස්සයි දෝමනස්සයි සාග වශයෙන් මේක එතකොට දැන් අපි මේ කනට යන ශබ්දයේ පිළිබඳව ගණිත වන්නේ එක්ක සෝමනස්සේ දෝමනස්සේ උපේක්ෂාව යන කර්මෝණි එකක් වුණා කාය වශයෙන් සැප දුකක් ඇති නැහැ කියන කාරණාවට අදාළ අනිත් ඉන්ද්‍රයන්ට ප්‍රතිබද්ධ වූ ඒ ධර්මතාවයන් ක්‍රියාත්මක වන ආකාරය මෙකේ. එතකොට කනට ඇහෙන ශබ්දයෙන් දැන් ඇසුණා ඇසුණාට පස්සේ අපි මේ සත්‍යය හොඳයි හොඳයි ලක්ෂණයි ලක්ෂණයි නිහිරි නිහිරි කියලා හිතනකොට ඒක තමයි සාක්ෂාත් තමන් සිතන්නේ සම්මතගෙන දෙන්නේ මේ ඉස්සලා මම ওই අම්බල දෙන්නේ නැහැ. ඒ සම්භාව්‍ය සංකල්ප වලට ගිහින් කාණිතාමත් නැහැ. ඊට ඉස්සෙල්ල අවුරුදු 14 15 වගේ වයස කාලේදී මේ කියන්නේ මේ සාරලෙණී තියෙනයි ඔය මොන ගුණේ කරනවා ගෑ කියනකම් මුද කනපනවා කියන ඒවා ඒකට තමයි ආසකරන ඒවා ආසකරලා ඉන්නකොට අර අංගදී වෙන්නේ ඒ කාලේ සම්භාව්‍ය වශයෙන් හදලා පෙරලා ගින් දේවල් ගන්න මේන්න ජපාවත් දැනින් දෙන ජාවක් අදිනා පදිනා කියලා කිසිම දෙයක් නෑ දැන් අවුරුදු 18 16 විතර වෙනකොට ආශ්‍රය කරන අය තමන්ගේ ඇසුර නිසා ඒ අය කියන්නේ වුණ පහත් කිනේ සඳහා ආස්වාදයක් වෙයි ඒව අර සරල දී ආස්වාද කරන එක සම්භාව්‍යකින් ආස්වාද කරන එක තමයි උසස් හේක තමයි උසස් මානස දැන් මට සාක්ෂියේ ජීවිතයට තමයි ඊට පස්සේ වෙන 10 මාස විතර ඒ කාලේ මේ කියන සාක්ෂියේ ජීවිතය ඒක කවුරුත් අහන්නේ ඒ කියන්නේ තමයි ඊළඟ තොප්පියක් ලැබි ඉස්සර පෙන්වන්නට බැරි ගීත සම්භාව්‍ය සංගීත සාහිත්‍ය සංගීත ඉතාම ආස්වාද ජනක දෙයක් බවට පත් වුණා මගේ මනසේ පරිවර්තනය නිසා. කලින් ඉතාම සතුටින් ආස්වාද කර කර හිටපු සරල ගී අද ලෝකේ වැඳෙන් කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ මම ලංකාව. එතකොට මේ සරල ගී පෙන්වන්නට බැරි මම මහ ජරාවක්ද කියලා හිතන්න පටන් ගත්තා. ඇයි මේ දැසේ කෙළුවේ? එදා මට මේ ධර්ම කරුණු තේරුණා. මේකෙන් මතුවන ධර්මයේ මේකයි කියලා මේකෙන් සිදුවන යථාර්ථයේ මේ යථා ක්‍රියාදාමයේ මේකයි කියලා තේරුණා. පසුව තේරුණා. මේවා අසිතේ සිටින සිතිවිලි ධම් වල න්‍යාදාමයක් තුළින් සිදුවන දෙයක් විනා සබ්දයේ තුළින් ඇතිවන දෙයක් නෙවෙයි කියලා. සබ්දයේ තුළින්ම ඒ සෝන්නසේ දෝන්නසේ ඉගෙන දුන්නා නම් කොයි ආකාරයෙන් අපි පිටවත් ඒ සංදේශන ඒ සෝමනසේම ඒ දෝමනසනේ දෙන්නට ඕන. නමුත් එහෙම දෙයක් සිදු වෙන්නේ නැහැ. අපේ සිත තුළ තියෙන හැඟීම් ස්වરૂපේ මත ඇති වෙන වේදනාව දෙවිදවන වෙනස් වෙනවා. අපි දැන් කෙනෙක් අපිට දෝෂාරෝපණය කරනවා බන්නවා නින්දා අපහාස කරනවා අපේ ජීවිත පස්සන ආකාරයේ වචන ප්‍රකාශ කරනවා රඟපෑම් විදිහට කතා කරනවා කියන්නේ. අපි හිතනවා මේක මට කලාය මට දැන්නයි මා විවේචනය කලාය මේ විදිහට. සිද්ධ වෙන ක්‍රියාදාමය මොකක්ද කියලා හරියට තේරුම් ගත්තොත්. තමයි ශබ්ද තරංග වදිනවා ඒක පිළිබඳ දැනීමක් ඇති වෙනවා කියලා කියලා නැත්නම්. ඉතින් මට බලනකොට කෙනෙක් මට ඒ පිළිබඳ තරහක් එකක් ඇති වෙනවා නම් මේ මිනිහා බලනවා කියලා නොසලකක් ඇති වෙනවා. මගේම හතුරුමිනිය චේතනම කිසිවක් එහෙම අනේ ඕකට වඩින එකම තමයි නේද කොහොම දැනගන්න මට කියලා උඩ කවුද මේ මනුස්සයාට සාපිතක් ඇති වෙනවා. ඒකම සම්බේ මට දුකකුත් තවත් කෙනෙකුට සද්දකුත් දෙනක් දුන්නේ සද්දේ තුළින් සතුට දුක ගැන දෙන නිසා නෙවෙයි. එක එක්කෙනාගේ සිත තුළ තියෙන සිතේ ස්වરૂපේ මට ඒක දෙන්න මනෝපරිචාර ධර්මයේ කරනවා කියන්නේ. ඒක නිසා අද තේරුම් ගන්න මේ ලෝකේ කිසිම සම්බේක කිසිම අගයක් නැහැ කිසිම පසයක් නැහැ කිසිම රසයක් දිනදුරට ප්‍රතිආමක් නැහැ කිසිම සම්බේයක් වලින් කෙනෙකුට සිදුවන ආශාවන් දැනට දෙන්නේ නැහැ කිසිම සම්බේයක් තුනකින් කෙනෙකුට දෙන්නේ නැහැ දැන් මේ ළඟදී මම මේ වැදගත් දැනුම පස්සෙන් පිළිදෙගෙන ඉන්නවා. දෙවන මානසික ආව මම ජීවිතේට දැකලා නැහැ. ඒ මානසික මම දැකලා නැහැ. මම ඒ මානසික දැකලා නැහැ. දැන් බස් ස්ටෑන්ඩ් එකේ මිනිස් ඉඳගෙන ඉන්නවා. මම ඉඳගෙන ඉන්නවා. මම මට බන්නවා බන්නවා බන්නවා බන්නවා. මොහොත පොතේ පොඩි තරම් සාරු මේ වචන කියනවා කියලා මම දන්නේ. ඉතින් මම ප්‍රශ්නයක් ගන්නෑ හිතේ ගැටීමක් ගන්නෑ ඉතින් මොකක් කරන්නේ මගේ පාඩේ මම ඉන්නවා පැත්තකින් දේවීද දෛවතුන් කැවිලා එන්නේට පහර දෙනවා. ඒ ශබ්දේ ඇති වුණා කනේ වැදුණා ඉතින් මොකල්ලන්නට කියනවා මාස්පත් කරා. ඒ කල්ලන්න හේතුව මොන්නේ අර දෙන්නේ නැහැ. ඉතින් ඔය ශබ්දම ඇතුණා නැත්නම් ඒක කනේ වැදුණා ඒකුණා ඒකුණාට පස්සේ කියන සම්දේනවා කාර්වල හොන් සම්දේනවා අන්තිමට කියන දෙන්නේ සංගීත සම්දේනවා. ඒ හොවා කියන තමයි බන්නේ සද්ද. මේක තේරුම් ගන්න. මොකද්ද ශබ්දයේ කණේ වැදෙනවා දැනීමක් ඇතිවෙනවා ඔච්චරයි. අපි ඒවා අපේ මනෝ කල්චාර ධර්මයේ ක්‍රියාදාමය තුළ අල්ලනවා. ඒවා අගේමකට පස් කරනවා මම මෙයාට කලින් කියලා තියෙනවා මට බොහෝ දෙනෙක් ප්‍රශංසා කරනකොට මම හිතන්නේ මේ ඔක්කොම නෝගේ කියලා මම කියන්නේ බොහෝ අය මට නින්දා පහස කරන අවස්ථා තියෙනවා ඒ අවස්ථාවලදී මම හිතන්නේ මේ මම කියන්නේ මේ මම කියලා හිතුවොත් මගේ කියලා හිතුවොත් මේක මේක අල්ලගත්තොත් ඉතින් ඒ කියන්නේ එතකොට මනෝපාය සාධාරණයක් කියලා අපිට බලන්නට පටන් ගන්නවා. දැන් මේ ඇල්දීම නැතුව අතහැරියොත් එහෙම සිත්කම දැන් මම මනසට බලපාන. කවුරු මොනවා කියවද වටිනවා. ඒ අදහස එනවා. ඒ අදහස ආවට පස්සේ බැන්නත් එකයි, ඒකිනේ කළත් එකයි, බැලෙව්වත් එකයි, නින්දා කළත් එකයි, ප්‍රශංසා කළත් එකයි. මොනවා වුණත් මන්ට ලකෝ වණුගේ දේවල් අනුන්ගේ. එච්චරයි. එතකොට කන තනුන්ගේ මමනේ මගේ සබ්දයක් තනුන්ගේ මමනේ මගේ සබ්දේ දැනගන්න සිතිවිල්ලක් මමනේ මගේ මොකද ඒ තුන් නිසා ඇතිව නැතිවෙන තමයි ඉතින් හේතුන් නිසා ඇති නැති වෙන ධර්ම ඔය හේතුන් නිසා නැති ඇති නැති නැති කියන්නේ මට මොකෝ කියලා සිතක් හරියටම හිතලා තියෙනවා මොන සබ්දයක් වුණත් සමාන්ක කිසිම ආකාරයකින් මේක බලපෑමක් සිදුවන්නේ එනිසා මේ කනසයන ශබ්ද පිළිබඳව ඇතිවන මනෝපරිකාර ධර්මයන් අවබෝධ කරගන්නට ඕන. ඒ අවබෝධ කරගෙන ඉදින්දා ජීවිතයේ මේ ශබ්ද ඇහෙනකොටම අපි ලෝකෙ බන්නක් ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා හිතනවා. අර මතකයි ජීවිතයේ කතාව උපාසක මාතාවක් සිල් අරගෙන ගෙදෙස්තාව කිසිම වරදක් නැතුව වැඩදීමකින් වෙන්නේ මට දැන්න පැය බව ගැටුවා. මම අද දෙක එනම් පපුවමද තියාගෙන දැනගත්තා. මම දෙන්න ඇසුනා ඇසුනා ඇසුනා ඇසුනා කියලා මම කරලා යනවා. දැන් මේ ගෑනි බන්නවා බන්නවා බන්නවා මම දන්නේ නැහැ බන්නවද මොනවද කියන්නේ. පැය භාගයකට ඉඳලා පස්සේ මේ ගෑනි කෙනා කියනවා මේ කුඩුත් අරගෙන ඔබ පන්සලේ ඉඳලා ඇවිල්ලා කොහෙද දවසේ මේ මිනිහට මෙච්චර බැලුවත් ගානක්වත් නැති මොකද එවැනි අවස්ථා ගොඩාක් තියෙනවා. එතකොට මේකෙන් මම කියන මං වෙන රාජේරුන් දාරුවකට මතු කරලා දෙන්නන්නේ නෙවෙයි. මේක ඉදිරියට ජීවිතයේ මේ විදිහට ක්‍රියාත්මක කරන එක ආදර්ශයක් ගන්න ගන්න හැබැයි කියන අදහසින් මේක ප්‍රකාශ කරනවා. ඒකත් දෙපා මේ ගෝවා දක්වන්නට මේ දාන කරනවා කියලා මම ගෑවිලා වගේ හිතනවා. එතකොට ඒක නිසා ශබ්දයක් එනවා ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා සිහිපත් කරනවා. ඒ ශබ්දය ඇහෙනකොට ඒක රාගයක් තියෙනවා නම් ඇදීමක් බැඳීමක් කියලා ඇදීමක් ඇදීමක් බැඳීමක් බැඳීමක් ආසාවක් ආසාවක් කියලා සිහිපත් කරනවා. ඒ ශබ්දය ඇහෙනකොටම තරහිතක් එනවා නම් තරහිතක් තරහිතක් තරහිතක් කියලා සිහිපත් කරනවා. ඒ සද්දේට අපේ භාවයක් තියෙනවා මේක මොකද කරන්න පුළුවන් දෙන්න අපේ භාවයක් අපේ භාවයක් අපේ භාවයක් කියන්නේ. එහෙම වෙනකොට අර මනෝපයිචාරයන්ගේ ක්‍රියාදාමයේ නතර කරන්න පුළුවන් වෙනවා. එතකොට සත්‍යතින්ද සංතපදා සත්‍යයන් සංසාර පුරා ඇදගෙන ඇදගෙන යන එක කපකපකපකප හරිනම් ඒ සද්දේ තුළින් අපි ඇදගෙන යාම එතනම නතර කරන්න පුළුවන් සත්‍ය අපට සුන්දර වෙනවා. මෙන්න මේ සත්‍ය ඇති කර ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ මේවා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා සිටින කෙනෙකුට පමණයි. ඒක නිසා මේවා කොයිතරම් නම් දුරට ජීවිතයේ තෝරනවා කරනවද කොයිතරම් නම් දුරට සංසාර ගමන පිටිකිරීම සඳහා වෙන ධර්ම කාරණා ප්‍රයෝජනවත් වෙනවාද කියන කරුණ තේරුම් අරගන්න. තේරුම් අරගෙන ඒ ධර්ම කාරණා ජීවිතයට එකතු කරගන්න. මේවා පොත්පත් වල නෑ නැවත අපට ප්‍රකාශ කරන්නේ බුදුන් වහන්සේ දේශනා කළ තියෙන මං කන්තුරු පාඩ පාඩේ පමණයි. ඒ තුළින් මේ ධර්මයේ දකින්නට බෑ. බුදුහාමුදුරන්ගේ වචන තියෙනවා, ප්‍රකාශ කරපු වචන පොත්වල දීලා තියෙනවා. ඔය අරන් කමින් දීපු වචන ටික බලන්නයි. සම්පූර්ණ රූපන් දේශා, සමන සංතානිය, රූපන් පිළිස ආදී වචන ටික විතරයි. ඒක සමාධියේම හදවතින් සමාධියෙන් පස්සස් අවබෝධ කරගෙන ප්‍රායෝගික අධ්‍යයනයෙන් තුලින් හරියට තීරණය කරලා විස්තර වශයෙන් දැනගෙන ඒක ජීවිතයට එකතු කරගෙන මේ ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ශක්තිය සමාගම දෙන්න ඕන දෙයක්. ඒක අනුනායට ඇති පිටව දෙන්නට පුළුවන් දෙයක් නෙවෙයි. මේ අනුසාරයෙන් මේ විදිහට සිතා ගන්නට ඕන නාසයේ ගඳසුන් දැනුණාට පස්සේ මේ ධර්මයේ ක්‍රියාත්මක වන්නේ කොයි ආකාරයෙන්ද ඒක ආවරණය කරගත යුත්තේ කෙසේද? මේ වගේම දිවට රස, කයට ස්පර්ශ, මනස විවිධ ආරමුණු මේ මේ ඉන්ද්‍රියන්ගේ අරමුණු හඳුනාගෙන පස්සම ඇතිවෙනේ මනෝපරිචාර ධර්මයන්ගේ කියලා දාන්න තේරුම් ගන්න. ඒ තුලින් මේ විවිධාකාරයේ හේත ධර්ම ගණිත වීම සම්පූර්ණයෙන් කපා හැරලා නිරේක ආකාරයේ විශේෂ සංස්කාර ධර්ම දලා යන එක නතර කරලා මේ අරමුණු තුලින් අපි සංසාරේ පුරා ඇදගෙන ඇදගෙන යන එක නතර කරලා මේ භවනා මාර්ගයේ ගමන් කරන්නට අධිස්ථානයක් කරනවා. ඒකෝට මේ දක්වා කිසිම කාරණාවක් පිටසාරාංශ වෙන්නේ නැහැ. අප කතා කළේ අත්‍යවශ්‍ය මනෝපරිසංගාමී සම්බන්ධතාවයේ මේක පිළිබඳ මා හිතන්නේ මේ ප්‍රථමයෙන් මේ ඇතුළේ නමුත් අද කියන කාරණාව නෙවෙයි එදා කියන්නේ එන දවසේ කියනවා මේ ධර්මයේ පිළිබඳව මේ සියලු ධර්මයේ නෙවෙයි එදා සමහර විට කියන්නේ මේ අවස්ථාවට සුදුසු පරිදි ඊයේ මේ වෙලාවට මනසට වැටෙන ආකාරයෙන් ධර්ම පාණය ඉදිරිපත් වෙනවා. එතකොට අද ඉදිරිපත් කළ යන කිසිම මේ මනෝපරිචාර ධර්මයක් ඉදිරියදා ජීවිතයේ කියලා ඉදිරියදා ජීවිතයේදී ක්‍රියාත්මක වන ආකාරයෙන් පැහැදිලිව අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගෙන මේ මනෝපරිචාර ධර්මයේ ක්‍රියාදාමයේ සංස්කාරයේ දිග්ගැසි දිග්ගැසි යන්නට පුළුවන් යනවා. ඒ යන එක නතර කරගන්න. ඒ නතර කරගන්න මේ ඇහැ සහ කන අරගෙන තමයි අපි කරුණු ඉදිරිපත් අනිත්‍ය දාගත යන්කාරයේ සිතන්නේ කියන එකයි මේ දක්වා කියන කරුණ වල මාතෘකා පාඩේ. හොඳයි එහෙනම් කල්පනා කරන්න. මේ විදිහට මේ ධර්මයේ ශ්‍රවණය කියන්නේ කුසල ධර්ම වෙන කරන කුසල සංසාර කියන බලයෙන් අපිට ඒ කාන්ත වශයෙන් බුදුජානනාංශයේ දේශනා කළ ධර්මයේ අපට පැහැදිලි වශයෙන් අවබෝධ කරගන්න විශේෂම සත්‍වාර සත්‍ය ධර්මයන් පැහැදිලිව අධ්‍යකලා. මේ සංසාර දුක නිම කරගන්න මහණෙනි සංසිඳ වාසනාවක් පිය උදා වේවා කියලා. දෙකෙන් තිබෙන ආකාරසත්හාය කියන පාඩේ ඉඳන් ආකාරසත්හාය මොමත්තා දේවානංගා මෛත්‍රිකා වෙනන්තන නමුස්සාගෙන ලක්කන් සාසනං ආකාරසත්හාය මොමත්තා දේවානංගා මෛත්‍රිකා පුඤ්ඤන්තනං මොදේ පාඩේන ලක්කන් දේශනං ආකාරසත්හාය මොමත්තා දේවානංගා මෛත්‍රිකා පුඤ්ඤන්තනං මොදේ පාඩේන ලක්කන් තුනන් පරමති ප්‍රාර්ථනෙන් මෙන්නා පුඤ්ඤ පාණින මහා බාල සමාධිමෝ සදා සමාධිමෝ සෝයාම නිබ්බාන සත්‍ය ඉදම් මේ පුඤ්ඤෝ නාසවක්ඛ්‍යාවහන් නොතෝ සම්බදස්ස සංසතු සීතලශීලව ප්‍රහවසතු නියමයේ අපිට පරිවර්තන හබ්දසල් සේවා නස්වාස්පත් වන සත්‍යයෙන් නිර්දේශන සේවා අභිවාදන සීලෙස් නිසංවත්තා පිටවනෝද සාරෝධම්මා වද්දන්ති ආයුණෝ සම්බන්ධ ආරෝග්‍ය සංපත්තේ සංග සංපත්තේ සරෝණ බාන සංපත්තේ විනාශේ සමින්දතු සත්‍යවාන සතුරා මේ විශේෂ කරගන්න. සාමාන්‍යයෙන්